ඊළඟට ඊළඟට අහලා තියෙන ප්‍රශ්නයක් පංච උපාදානස්කන්ධ භාවනාවෙන් කුමක්ද? අපි පසුගිය මේ මේ සෙනසුරාදා සාකච්ඡාවේ අපි සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව දීර්ඝ දේශන පෙළක් කළා. ඒකේ තියෙනවා පංච උපාදානස්කන්ධ භාවනාව ගැන. එහෙම නැත්නම් අන්තර්ජාලයට ගිහිල්ලා CSTV කියලා ගිහිල්ලා ඒක ඇතුලේ සියස ටීවී ධම්ම විචය ධම්ම විචය කියලා පරීක්ෂා කළාම ධර්මදේශනා 50ක සීරීස් එකක් තියෙනවා ඒකේ අවසාන කොටසේ අපි සතිපට්ඨානය පැහැදිලි කරනවා ඒකේ උපාදානස්කන්ධ භාවනාව පිළිබඳව විග්‍රහ කරනවා ඒ දේශනාවන් අහලා ඊට පස්සේ අවශ්‍ය නම් නැවත ප්‍රශ්න කරන්න